ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන් වහන්සේ කොස්තම කණම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවකපුර ත්‍රිවිධ ගුරු අභ්‍යාස විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශාස්ත්‍රපති පඬිතුක පූජ්‍යපාද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 ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්ත කිරියං වදාමිති ඒවං වත්වා භගවා උත්තායාසනා විහාරං පාවිතිති සාදු සාදු සාදු ධර්මස්තෝනාබිලාසි වාසනාවන්ත පින්නතුනි සංයුත්ත නිකායේ සලායතන වර්ගයට අයත් ලෝකාන්ත ගමන කියන සූත්‍රය. ලෝකයේ පිළිබඳව ඒ වගේම සත්‍යය පිළිබඳව යථාර්ථවත් දැකීම විමුක්තිය සලසා ගැනීම සඳහා උපකාරී වන බව අපේ පින්වත් සෑම දිනම දන්නා කාරණය. ලෝකයේ පිළිබඳව ලෝතුරා බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවකදී මාළුන්ගේ පුත්‍ර කියන හාමුදුරන් වහන්සේ ලෝකේ කෙලවරක් පිළිදෙද එවාගේම ලෝකයේ ශාස්ත්‍රතද ආදී වශයෙන් ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරමින් ලෝකුරා බුදුපියාණන් වහන්සේගෙන් ලෝකයේ පිළිබඳව ප්‍රධාන වශයෙන්ම විමසා සිටියා. මජ්ක්‍ධිම නිකායේ සූල මාළුන්ක පොත්ත සූත්‍රයේදී අපිට දකින්නට ලැබෙන මේ ගැටළු හේවත් ප්‍රශ්න 10 සදහා ලෝකුරා බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේදී පිළිතුරක් නොදුන්න බව මේ සූත්‍රයේ සඳහන් වෙනවා. මාළුන්ක පුත්ත හාමුදුරන් වහන්සේ දවසක් උදකලාව වාසය කරන අවස්ථාවේදී උන්වහන්සේට මේ ප්‍රශ්න 10 තමන්ගේ සිහියට නගා ගනිමින් මේ ප්‍රශ්න 10 සඳහා ලෝතුරා බුදු පියාණන් වහන්සේ ඒකාන්ත පිළිතුරක් ලබා නොදුනොත් තමන් වහන්සේගේ මේ පැවිදි ජීවිතය අත්හැරලා දාලා ගිහි භාවයට පත් වෙනවා කියන අදහසක් ඇති කරගෙන ලෝතුරා බුදු පියාණන් වහන්සේ සමීපයට සැමෙන්නා උන්වහන්සේගෙන් විමසා සිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය අන්තවත්ද අනන්තවත්ද අන්තෝවා ලෝකෝ අනන්තෝවා ලෝකෝ ඒ වගේම සස්සතෝවා ලෝකෝ අසස්සතෝවා ලෝකෝ ලෝකේ කෙලවරක් තිබේද කෙලවරක් නැද්ද ඒ වගේම ලෝකය ශාස්ත්‍රතද අශාස්ත්‍රතද පං ජීවං කං ශරීරං ජීවය හා ශරීරය කියන්නේ එකක්මද අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ලෝකයහා ජීවිතයහා ඒ වගේම ශරීරය කියන්නේ වෙනකක්ද හෝති තථාගතෝ පරම්මරා පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ ආදී වශයෙන් සත්‍ය මරණයෙන් පසු පවතින්නේද නැද්ද මේ ආදී වශයෙන් ප්‍රශ්න 10ක් සූල මාළුන්ගේ පුත්ත හාමුදුරන් වහන්සේ ඉදිරිපත් කරමින් ලෝතුරා බුදු පියාණන් වහන්සේට සඳහන් කළා මේ ප්‍රශ්න 10 සඳහා වහන්සේගෙන් මා පිළිතුරු බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න 10න් මුල් ප්‍රශ්න හතර මා මුලින් සඳහන් කරන්නට යෙදුන ආකාරයට ලෝකයේ පිළිබඳවයි සඳහන් වෙන්නේ අන්තෝවා අනන්තෝවා ලෝකෝ ලෝකයේ කෙලවරක් තිබේද කෙලවරක් නැද්ද? සස්සතෝ ආලෝකෝ අසස්සතෝ ආලෝකෝ. ශාස්ත්‍රත යන්නේ සදාන් වෙන්නේ සදාකාලික ප්‍රත්‍යක්ම. ලෝකයේ සදාකාලිකද සදාකාලික නොවේද? මේ අවස්ථාවේදී ලෝතරා බුදු පියාණන් වහන්සේ මේ මාළුන්ගේ පුත්‍ර ආමතුරුන් වහන්සේට ඉතාම කරුණාවෙන් සිහිපත් කරනවා මාළුන්ගේ පුත්‍ර ඔබ මගේ ශාසනයේ පැවිදිභාවයට පත් වෙන අවස්ථාවේදී ඔබ ප්‍රකාශ කෙරෙහි කර සිටියේ නැහැ මේ ප්‍රශ්න 10 විමර්ශනවා ඒ වගේම මේ ප්‍රශ්න 10ට පිළිතුරු නොදුනොත් මම මේ පැවිදි ජීවිතයේ අර්ථය යනවා කියලා ඔබ ප්‍රකාශ කළේ නැහැ ඒ වගේම මමත් ඔබ පැවිදි වෙන අවස්ථාවේදී පැවිදි වන්නේ මේ ප්‍රශ්න දාය සඳහා පිළිතුරු ලබා ගැනීමටයි කියලා මා ප්‍රකාශ කළෙත් නැහැ. ඒ නිසා ඔබේ මේ ප්‍රශ්න දාය පැත්තකින් කියලා ඔබේ සාංශාරික විමුක්තිය සඳහා ඔබ කටයුතු කරන්නට ඕන. ඒ සඳහා ලෞතර බුදු පියාණන් වහන්සේ ඊටාම වටිනා උපමාවක් සූල මාළුන්ගේ පුත් ආමුදුවන් වහන්සේට සඳහන් කරනවා. යම්කිසි පුරුෂයෙකුට විස තෝන ලද ඊතලයක් දැදුන අවස්ථාවේදී ඔහුගේ නෑදෑයන් හිතවතුන් මේ ඊතලය වත් කර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරීමට සූදානම් වෙන අවස්ථාවේදී මේ මිනිස්යා මේ ඊතලේ ඉවත් කිරීමට දෙන්නේ නැහැ. මට යම්තා කල් මේ ඊතලය විදින ලද්දේ කෙබඳු පුරුෂයෙක්ද ක්ෂත්‍රීය වංශිකයෙක්ද, බ්‍රාහ්මණ වංශිකයෙක්ද, එමත් නැත්නම් වෛශ්‍ය වංශිකයෙක්ද, එමත් නැත්නම් මේ ඊතලය මාවේ තෙල්ලකලේ එබඳු වරණයෙන් යුක්ත බුද්ධලේක්ද, එබඳු දිශාවක ඉඳලාද මේ ඊතලය මාවේ තෙල්ලකලේ එන මෙන්න මේ විස්තර ටික මට දැනගැනීමට අවස්ථාවක් නොලැබෙන තාක් කල් මම මේ ඊතලය ඉවත් කරන්න දෙන්නේ නැහැ. එනවත්නි ඒ සිදුවන්නේ කුමක්ද මේ තනත්තාට මේ ඊතලය සහිතවම විෂ ශරීරගත වෙලා ජීවිතස්සේටපත් වීමටයි සිදුවන්නේ එනම් මාළුන්ගේ පොත් ඔබ මේ ප්‍රශ්න 10 සඳහා හේතුරු ලබා ගැනීමට සූදානම් වෙනවා නම් ඒ හේතුරු නොලැබුණොත් ඔබට සිදුවන්නේ මේ ගැටලු 10 සමගම ඔබේ ජීවිතය විනාශයටපත් වීම. ඒවා පැත්තකින් තබා ඔබේ සාංශාරික විමුක්තිය සඳහා කටයුතු කරන්නට යනුවෙන් එදා චූල මාළුන්ගේ බුද්ධහාමුදුරන් වහන්සේට අවවාද කරමින් ලෝතර බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රශ්නදාය සඳහා පිළිතුරු ඒ අවස්ථාවේදී ප්‍රකාශ කිරීමක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒවා අව්‍යාකෘත ප්‍රශ්න ඒ වගේම පසකින් පැදී යුතු ප්‍රශ්න හැටියටයි ඒ අවස්ථාවේදී ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ. පින්වත්නි බුදුජාණන් වහන්සේ මේ අවස්ථාවේදී මේ ගැටළු සඳහා පිළිතුරු ලබා නොදුන්නේ. සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ ගැටළු සදා පිළිතුරු ලෝතර බුදු පියාණන් වහන්සේ නොදන්න නිසා තමයි මේ සඳහා පිළිතුරු ලබා දෙන්නේ නැත්තේ කියලා. එන්වත්නි ඒ ගැටලුව ලෝතර බුදුපියාණන් වහන්සේට ඉදිරිපත් කිරීමෙන්ම ප්‍රකාශ වෙන වෙන දෙයක් නෙවෙයි. යම් යම් ආකාරයේ වැරදි දෘෂ්ටීන් වල එල්බගෙන ශාස්ත්‍රක දෘෂ්ටිය, උත්කේර දෘෂ්ටිය, ඒ වගේම ඊශ්වර නිර්මාණවාදී අදහස් ඒ වගේම පූර්වාන්ත කල්පිත අපරාන්ත කල්පිත ආදී වශයෙන් මේ වගේ යම් යම් ආකාරයේ දෘෂ්ටි පරාමර්ශනය කරමින් යම් කෙනෙක් සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා විමුක්තිය අවබෝධ කර ගැනීම සඳහා ත්‍යාග කරනවාද එය නිවන ලබා ගැනීමට බාධාවත් ඇටියටයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ. ධම්මජාල සූත්‍රයේදී සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ ඒ ආගමික පරිසරයේ පිළිබඳව දිට්ඨිජාලං ධම්මජාලං ආදී වශයෙන් දිට්ඨි කන්තං දිට්ඨි විසුකං දිට්ඨි විපන්දිතං ආදී වශයෙන් මේ කාල සීමාවෙදී නොඑක් නොඑක ආකාරයේ දෘෂ්ටිවාදවල පැටලීලා තමයි විමුක්ති ගවේෂණේ යෙදුණු ඒ පිළිබඳව නොඑක ආකාරයේ ආගමික චර්යාවන් සමහර ඇත්තන් අනුගමනය කළා. සමහර කෙනෙක් විමුක්තිය ලබා ගැනීම සඳහා තමන්ගේ ශරීරයට දැඩිසේ දුක් දුන්නා. අත්කල මතානි යෝගයේ යෙදුණා. ඒ වගේම විමුක්තිය ලබා ගැනීම සඳහා සමහර තේසා කල්පනා කළා මේ ශරීරයට අධික ලෙස සැප සම්පත් ලබා දෙන්න. ඒ වගේම මරණින් මතු කිසිදු පැවැත්මක් හෝ නැවත ඉපදීමක් නැහැ. ජීවත් වෙලා ඉන්න මේ කාල පරිච්ඡේදයේ තුලදී සබඳු ආකාරයෙන් වැරදි ජීවිතයක් ගත කළත් ඒ ප්‍රතිඵලයක් නැහැ කියලා මේ අය කල්පනා කළා. ඒ සායදා ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ මාළුන්ගේ පුත් හාමුදුරුවන් වහන්සේට මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දුන්නේ පින්නතුනි මාළුන්ගේ පුත් හාමුදුරුවන් වහන්සේ මේ දෘෂ්ටි ජාලේ පැටලිලා හිටියේ. ඒ වෙලාවේ පිළිතුරු උන්වහන්සේ ලබා දුන්නේ නැති වුණාට ලෝකයේ පිළිබඳව ඒ වගේම සත්‍යය පිළිබඳව සත්‍යයගේ පැවැත්ම පිළිබඳව ඒ වගේම ශරීරයේ පිළිබඳව නොයෙකුත් කාරණා ලෝකවා බුදු පියාණන් වහන්සේ වෙනත් අවස්ථාවල් වලදී දේශනා කරලා තියෙනවා. ඒ නිසා අන්නේ ලෝකයේ අන්තවත් භාවය අනන්තවත් භාවයේ පිළිබඳව ප්‍රකාශ වෙනවා සූත්‍ර දේශනාවක් තමයි සංයුක්ත නිකායේ සලායතන වග්ගයේ ලෝකාන්ත ගමන සූත්‍රය. ලෝකයේ කෙලවරට ගමන් කිරීම යන අදහස. ඉන්නතුනේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා නාහං වික්කවේ ගමනේන ලෝකස්ථාන්තං ඥාතියන් දත්තේයන් පත්තේයන් කිවදා මානෙනි මේ ලෝකයේ අන්තයට කෙලවරට යන්නට ඒ වගේම කෙලවර දකින්නට ඒ වගේම කෙලවර පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබන්නට පුළුවන්කමක් නැහැ කියන කාරණේ මම ප්‍රකාශ කරනවා ගමනේන ගමන් කිරීමේ සමාන වේලාවට අහස් යානයකින් හෝ වේවා නැවකින් හෝ වේවා වෙනත් අපේකින් හෝ වේවා ලෝකයේ කෙලවර සෑගෙන යම් කෙනෙක් ගමන් කළොත් ඒ කෙලවර කෙලවරටපත් වෙන්නට පුළුවන්කමක් නැහැ. ඒක නිර්ාර්ථක ක්‍රියාදාමයක් බවට පත් වෙනවා. ඒ වගේම ලෝතුරා බුදු පියාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා නච බනාහං වික්කවේ අප්පත්තා ලෝකස්ස අන්තං දුක්ඛාසාන්ත කිරියං වදාමි එසේ වුණත් මහණෙනි මේ ලෝකයේ කෙලවරටපත් නොවි දුක අවසන් කරන්නට දුක කෙලවර කරන්නට පුළුවන්කමක් නැහැ කියන කාරණේ මම ප්‍රකාශ කරනවා. ඉන්නවත්නි මේ ආකාරයට ලෝතර බුදු පියාණන් වහන්සේ මේ කරුණ දේශනා කරලා වහන්සේ ඒ වැඩ සිටි ආසනයෙන් නැගී නැගී සිට ධ්‍යානයට වැඩම කළා. වික්ෂුන් වහන්සේලාට මේක ලොකු ගැටලුවක්. කොහොමද ගැටලුව? බුදුරජාණන් වහන්සේ මුලින් ප්‍රකාශ කළා බාණනේ ගමනින් ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට පත් වෙන්නට කෙලවර දකින්නට පුළුවන්කමක් නැහැ කියලා මම ප්‍රකාශ කරනවා. එසේ වුණත් ලෝකයේ කෙලවරටපත් නොවි දුක කෙලවර කරන්නට පුළුවන්කමක් නැහැ කියන එක මම ප්‍රකාශ කරනවා කියන මේ බුදුරජාණන් වහන්සේගේ මේ අදහස මහා ගැටලුවක් බවට පත් වුණා. එන්වත්නි ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ එක්තරා ශිරකක් තමයි උන්වහන්සේ යම්කිසි කාරණයක් මතු කරලා ඒ විසුණු වහන්සේලාට ඔවුන්ගේ අදහස් සාකච්ඡා කරලා ඔවුන්ගේ ප්‍රඥාව තුළින් දැනුම තුළින් ඒ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දුන්නා. ඒ සඳහා භික්ෂුන් වහන්සේලා එවැනි ගැටළු සම්පන්න අවස්ථාවල් වලදී සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ වැනි මේ ධර්මයේ පිළිබඳව හස්සල දරුපාක් ඇති ගැඹුරු දැනුමක් ඇති මහරහතන් වහන්සේලා ළඟට ගිහිල්ලා මේ ගැටලු निराකරණය කරගන්න. ඉන්වත්නි මේ වෙලාවෙත් මේ වික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරන්නට යෙදුනා එවත්නි ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ වගේ කරුණාක් මේ වගේ ಉದ್ದೇಶයක් අපිට මතු කරලා වහන්සේ නැගී සිට විහාරයට වැඩම කළා. මේ අර්ථය අපි ලෝකුරා බුදු පියාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආමුදුරන් වහන්සේ වන ආනන්ද ආමුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේ කාරණේ අර්ථය ඒ වගේම ඒ විස්තර විභාග වඩාත් හොඳින් අසා දැනගමු කියලා මේ වික්ෂුන් වහන්සේලා පිරිස පින්වත්නි ආනන්ද ආම්දුරන් වහන්සේ ළඟට වැඩම කළා. වැඩම කළා ආනන්ද ආම්දුරන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි ලෝතුරා බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම අදහසක් ප්‍රකාශ කළා. නාහං වික්කවේ ගමනේන ලෝකසන්තං ඥාතේයං දත්තේයං පත්තේයං කිවදා. මානවි මේ ලෝකේ එමත් නැත්නම් මේ විශ්වයේ කෙලවරකට ගමන් කරන්නට පුළුවන්කමක් නැහැ කියන එක මම දේශනා කරමි. ඒ වගේම නැච බණවහන් අප්පස්වා ලෝකාසාන්තං දුක්ඛාසාන්ත කියන වදාළේ. ඒ වගේම මානෙනි මේ ලෝකයේ කෙලවරටපත් නොවේ දුක කෙලවර කරන්නට පුළුවන්කමක් නැහැ කියන කාරණේ මම ප්‍රකාශ කරනවා. මෙන්න මේ ගැටලුවයි අපිට තියෙන්නේ. ඉන්වත් මේ වෙලාවේ ආනන්ද හාමුදුරන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා ඇතනි ඔබ වහන්සේලා මේ හරේ ස්වේන පුද්ගලයේ ගසක හරේ ස්වේන පුද්ගලයේ ඒ ගසේ මුල පරීක්ෂා කරන්නේ නැතුව ඒ ගසේ අතුවල ශාඛාවල පොළවල හරේ සොයනවා වැනි කාර්යයක් මේ සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ සමීපයේ ඉඳගෙන වාසයෙන් මේ කාරණේ විමසන්නේ නැතුව මා වෙතට පැමිණීම මම මේ කාරණේ ඒ තරම් සුදුස්සෙක් නොවන බව තේරුම් ගන්නට ඕන. නමුත් පින්නතුනි ඒ වෙලාවේ මේ විසුණු වහන්සේලා සඳහන් කරනවා ස්වාමීනි වහන්සේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ පිළිබඳව මන අවබෝධයක් ඒ වගේම බොහෝ ධර්ම කාරණා ශ්‍රවණය කිරීමක් ඔබ වහන්සේ කුරු දක්වන්න ලැබේ. වහන්සේ ධර්ම භාණ්ඩාගාරික උත්තමයන් වහන්සේ. ඒසා ස්වාමීන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරලා දෙන්නට කියපු අවස්ථාවේදී ආනන්ද හාමුදුරන් වහන්සේ ප්‍රකාශ කරනවා අද්දාවසෝ භගවා ඥානං ඥානාති. අස්සං අස්සති. අක්ඛභූතෝ ඥානභූතෝ ධම්මභූතෝ ධම්මභූතෝ වන්තං පවත්තා නිතස්සෝ අමතස්ස දාතා ධම්මසාමී තථාගතා එයත්නි ලෝතර බුදු පියාණන් වහන්සේ දැනගත යුතු මේ දේ දරගන්න ඥානං ඥාන අසං පස්තති ඒ වගේම අවබෝධ කරගත යුතු දේ අවබෝධ කරගන්න සත්‍ය භූතව ඒ වගේම ලෝතර බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ සියලුම ඇස් පරදවා ඒ එසේ ඥානය දිනු කරගත් උත්තමයන් වහන්සේ මේම தත්ත්වය එවාගෙම මේම ස්වභාවය අවබෝධ කරගත් උත්තමයන් වහන්සේ ඒකම ඥාන භූතෝ උන්වහන්සේ දන්නා දේ ප්‍රකාශ කරන උත්තමයන් වහන්සේ නම දැනගෙන ප්‍රකාශ නොකර ඉන්න ශාස්ත්‍රඥ වහන්සේ නමක් නෙවෙයි දන්නා දේ තමන් අවබෝධ කරගත් දේ ලෝකයාට ප්‍රකාශ කරන උත්තමයන් වහන්සේ නම. ඒ වගේම ධම්මබෝතෝ උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ඒ කාරණා විනාශ නොවන ස්වභාවයෙන් යුක්තයි. ඒ කාරණා එක කාලයකට ඒ වගේම එක දේශයකට එක පිරිසකට සාධාරණවර කාරණා නෙමෙයි. ඒවා මේ ලෝකේ හැම දිනාටම සාධාරණයි. සත්වයින්ට මිනිස්සුන්ට ඔවුන්ගේ යථාර්ථය තේරුම් ගන්නට උපකාර වන කාරණා ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනාකට වඩා ඒ වගේම බ්‍රහ්මභූත ශ්‍රේෂ්ඨ ඥානයක් ඇති උත්තමයන් වහන්සේ අනාත්යෙන් තමයි බ්‍රහ්මභූත කියලා කියන්නේ. ඒ වගේම වස්සා ධර්මයේ මේ ලෝකේ තථාගතයන් වහන්සේලා පහළ වුණත් නැතත් මේ ලෝකේ පවතින දෙයක්. ඒ ධර්මයේ තමයි තථාගතයන් වහන්සේලා අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කරනු ලබන්නේ. මේ ආකාරයට ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ඥානීය ස්වභාවය, ඒ වගේම උන්වහන්සේගේ අවබෝධයේ ස්වභාවය පැහැදිලි කරමින් පින්වතුනි ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඊළඟට මේ භික්ෂුන් වහන්සේලාට මේ ගැටලුව විසඳා දීම සඳහා උන්වහන්සේ ධර්ම කාරණා පැහැදිලි කරනවා. මෙතෙන්දී උන්වහන්සේ පැහැදිලි කරන ප්‍රධානම කාරණා දෙක තමයි මේ ලෝකයේ කියන මේ වචනේ ලෝක දෙකක් පිළිබඳව ප්‍රකාශ වෙන. එකක් තමයි භෞතික ලෝකය. ඉරසඳු ඒ වගේ ව්‍යාත් දාලෝක ආදී මේ සියල්ලම සහිත විශ්වයට භෞතික ලෝකය කියලා විවහාර කරනවා. අන්නේ ලෝකයේ තමයි පින්වතුනි අර ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ ගමණය ගමන් කිරීමෙන් කෙලවරට ගමන් කරන්නට බැහැ කියන කාරණේ දේශනා කොට වදාළේ. ඒක අපිට පැහැදිලි වෙනවා මේ අනන්ත අප්‍රමාණ වූ විශ්වයේ මේ කාකාර ග්‍රහලෝක එවාගෙන ග්‍රහවස්තු සහිත මේ විශ්වයේ යම් කිසි යානයකින් නැවකින් රථයකින් කෙලවර සොයාගෙන ගමන් කළොත් අපිට ගමන් කරන්නට පුළුවන් වේද? එනිසා තමයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනාකට වදාළේ නාහං දෙක්කවේ ගමනේන ලෝකාස්කාන්තං ඥාතේයන් දත්තේයන් පත්තේයන් කියවදා මාණෙනි ලෝකේ කෙලවරට ගමන් කිරීමෙන් පත් වෙන්නට දකින්නට කෙලවර දකින්නට පුළුවන්කමක් නැහැ කියන කාරණය උන්වහන්සේ දේශනාකට වදාළේ ආකාරය ඊළඟ දෙවැනි ලෝකයේ තමයි දෙවැනි අවස්ථාව තමයි පින්වතුනි සංඛාර ලෝකය. එමත් නැත්නම් ආධ්‍යාත්මික ලෝකය. මෙතෙන්දී ලෝතුරා බුදු පියාණන් වහන්සේ සංඛාර ලෝකයේ හැටියට දේශනා කොට වදාළේ වෙනකක් නෙමෙයි අපේ මේ ශරීරය. අපේ මේ ශරීරයට එක්තරා අවස්ථාවකදී ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ශරීරය ලෝකයයි කියලා ප්‍රකාශ කරනවා. ඉමාස්මින් ව්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤේමි ලෝකාංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධාංච පඤ්ඤාපේමි ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤාපේමි මේ බඹයක් පමණ වූ ශරීරය තුල මම ලෝකයේ පනවන ලෝක සමුදයත් ලෝක නිරෝධයත් පනවනවා කියන නිරෝධ ගාමිනී පටිපදාවත් පනවනවා කියන අදහස එම දේශනාවෙන් ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කළා කියලා. එසේනම් පින්නතුනි අපිට දැන් පැහැදිලි බුදුරජාණන් වහන්සේ අර දෙවෙනි පාඨයෙන් සඳහන් කළේ නච පනාහං දෙක්කවේ අපත්තා ලෝකස්ස අන්තං දුක්ඛාසාන්ත කිරියන් වදාමි. ආනිමි ලෝකේ කෙලවරට නොකමින නොපත් නොයි දුක කෙලවර කරන්න බෑ කියන මේ අදහස ප්‍රකාශ කළේ මෙන්න මේ සදාන් කොට වදාළ මේ පංචස්කන්ධේ හේවත් මේ සංස්කාර ලෝකයේ පිළිබඳව මන අවබෝධයක් ලබා නොගෙන දුක කෙලවර කරන්නට පුළුවන් කමක් නැහැ. මේ සංස්කාර ලෝකය කොමත් නැත්නම් අපේ මේ ශරීරය බාහිර ලෝකයේ පවතින යම් යම් දේවල් ග්‍රහණය කරගන්නේ කුමන ආකාරයෙන්ද? එතෙන්දී ආනන්ද ආම්දුවන් වහන්සේ මේ විසුණු වහන්සේලාට මේ ආම්දුවන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි බාහිර පරිසරයේ පවතින ස්වභාවය බාහිර පරිසරයේ පවතින දේවල් අපි දැනගන්නේ අපේ මේ ශරීරයේ පවතින ඉන්ද්‍රියන් අයමයි. ඒක උන්වහන්සේ දේශනා කරනවා සක්ුණාකෝ ආයසෝ ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි ඇසෙන් අපි බාහිර පරිසරයේ තියෙන දේවල් දැනගන්න ඇසෙන් බලලා ඒ සංඥාවල් ග්‍රහණය කරගන්න ඒ වගේම කනෙන් ශබ්ද අහලා බාහිර පරිසරයේ පවතින දේවල් අපි දැනගන්න නාසයෙන් ආග්‍රහණය කර ඒ බාහිර පරිසරයේ පවතින ඒ ආග්‍රහණයන් දැනගන්නවා ගානේනකෝ ආවසෝ ලෝකාත්මින් ලෝක සංඤී හෝති ලෝකමානී. නාසයෙන් ආග්‍රහණය කරලා ඒ වගේම දිවෙන් රස දැනගෙන ශරීරයෙන් ස්පර්ශ කරලා ඒ වගේම මානසින් යම් යම් ධර්මයන් පිළිබඳව අපි විමසා බලලා බාහිර පරිසරයේ පවතින යම් යම් කාරණා අපි ග්‍රහණය කරගන්න. ඇසෙන් බලන්නේ රූප, ඒ වගේම කණෙන් අපි ශබ්ද පිළිබඳව බාහිර පරිසරයේ තියෙන ශබ්ද පිළිබඳව දැනගන්න. ශබ්ද ආරම්භ. ඒ වගේම ගන්ධ ආරම්භ, රස ආරම්භු ඒකම ස්පර්ශ ආරම්භු ධර්ම ආරම්භු කියන මෙන්න මේවා ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රියාංගෙන් අපි ග්‍රහණය කරන්නේ. අනේ ඒ නිසා තමයි ලෝකයා බුදු පියාණන් වහන්සේ මේ බඹයක් පවන වූ ශරීරයට ලෝකයේ පනවන ලෝකයේ ලෝක සමුදය පනවනවා ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් පනවනවා කියලා දේශනාවකට වදාළේ මේ අර්ථයෙන් ඒකම විනතුනි මෙතෙන්දී අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සිය ආරමුණු අපිට ලැබෙන විට ඇසින් රූප බැලීමේදී සිය රූප තියෙනවා. ඒ වගේම අත්‍ය රූප තියෙනවා. මේ තේ රූපයටත් ඒ වගේම අත්‍ය රූපයටත් අපි එක හා සමානව ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේ රූපේ මේ රූපයට ඇලෙනවා. මේ රූපය අදිමුච්ඡති. ඒ වගේම අත්‍ය රූපේ ව්‍යාපද්‍යති. අපිට අත්‍ය ඒ වගේම අපි අකමැති ඒ වගේම මේ බලාපොරොත්තු වෙන රූපයක් අපිට ලැබිච්ච ගමන් අපි ඒක සමග ගැටෙන. මෙන්න මේ ආකාරයට මේ සංඛාර ලෝකයේ පිළිබඳව අපි ක්‍රියා කරන්නේ මේ ව්‍යාකාරයෙන් යුක්තයි. එනිසා ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනාකට වදාළේ මේ ඉන්ද්‍රයන් කියන ඒවා দমনය කර ගැනීම ඉතාමත් වැදගත්. ඉන්ද්‍රයන් দমনය කර ගැනීම ඉදරන් দমনය කරගත්තේ නැති නිසා තමයි පින්වත්නි අර කියපු ආකාරයට සිය රූපයේ ඇලීමත් ඒ වගේම අපේ රූපය හා ගැටීමත් සිය ශබ්දයේ ඇලීමත් අපේ අපේ ශබ්දයේ ගැටීමත් අපි ඇති කරගන්න. මෙන්න මේ ආකාරයේ දා ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ සලායතන සංයුත්තේදී බොහෝ සූත්‍රවලදී දේශනා කරලා තියෙනවා මේ ඉන්ද්‍රියන් දමනය කරගත යුතු ආකාරය. කප්පුනා රූපං දිස්වා මා නිමිත්තක් දායිනෝ අහුවත්. එසේ රූප බලලා ඒ බලන රූප පිළිබඳව නිමිති අනුව්‍යංජන ඇති කරගෙන ඒ වාගේම ඒකම ඒවා අවිද්‍යා දෝමනස්ය කියන මේ අංශ දෙකෙන් ග්‍රහණය කර ගැනීම අපි කරනවා. ඉන්වත්නි අවිද්‍යාව කියලා කිව්වේ දැඩි ලෝභයෙන් යුක්තව විෂම ලෝභය ඇලීම ඒ වගේම දෝමනස්ස කියලා කිව්වේ යම් යම් දේවල් පිළිබඳව ගැටි ඇලීමත් ගැටීමත් තමයි මේ ලෝකයේ තියෙන හැම දෙනාගේම ජීවිතවල තියෙන ධ්‍යාහාර ප්‍රස්ති ගන්ධ කරණේ හැටියට සඳහන් කරනවා ඒ දෙයට ඇලෙනවා ඒ වගේම අප්‍රිය දෙයට ගැටෙනවා මේ නිසා මෙන්න මේ කාරණා දෙක මුල් කරගෙන අපි යම් යම් ආකාරයේ ක්ලේශ ධර්මයන් තවතවත් උත්පාදනය කර ගන්නා ආකාරය අපේ සූත්‍ර දේශනාවල තවත් ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉන්වත්නි ඉන්ද්‍රයන් দমনය කරගත්තේ නැතිනම් ඇසකරනාසේ දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රයන් দমনය කරගත්තේ නැතිනම් සමහර වෙලාවට අපිට එයින් මහා විනාශයන් පවා සිද්ධ වෙන අවස්ථා දකින්නට තියෙනවා. අද වර්තමාන කාලේ බොහෝ විට අපිට දකින්නට ලැබෙන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් දමනය කර ගැනීම වෙනුවට ඒවා පිනවීමට ඒ වගේම අර මුලින් සදාන් කරපු ආකාරයට පිය රූපයන්, පිය ශබ්දයන්, පිය ගන්ධයන්, ඒ වගේම පිය රසයන් සිය ස්පර්ශයන් සිය ධර්මයන් සොයමින් අද මහා පුදුම විදිහේ කාමයන් සෙවීමේ ජීවන රටාවක් තමයි අද අපේ සමාජයේ පත් වෙලා තියෙන්නේ. ඒසා බොහෝ වෙලාවට සැප විඳිනවා කියලා කියන්නේ පංචකාම සම්පත් ලබනවා කියලා කියන්නේ මෙන්න මේ ආකාරයට සක්කුසෝත දාන ජීවා කාය මන කියන මේ ඉන්ද්‍රියන් පිනවීමයි. එනවාත් මේ මේවා පිනවන්නට අපි අනුගමනය කරන යම් යම් ක්‍රියාදාමයන් නිසා සමහර වෙලාවට අපේ ජීවිත බව විනාශයටපත් වෙන අවස්ථා දකින්න ලැබෙනවා. එක්තරා කාල සීමාවකදී බරණැස බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් පරිපම් කරන කාලේ මේ රජතුමාගේ දරුවන් සිය දෙනෙක් වාසය කළා. මේ දරුවන් අතරින් කුමාරවරුන් අතරින් බාලම කුමාරයා කල්පනා කළා මගේ සහෝදරවරු ඉන්නවා 99 දෙනෙක්. මම බාලම් පුත්කලෙක්. මට මේ රාජ්‍යයේ සියසුනට පත් වෙන්නට වාසනාවක් තියනවද? මේ පිළිබඳව විමසලා බලන්නට එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා උන්වහන්සේගෙන් විමසුවා ස්වාමීනි මගේ සොයුරන් 99 දෙනෙක් ඉන්නවා. මට මේ රාජ්‍ය සියසුනට පත් වෙන්නට අවස්ථාවක් ලැබෙයිද? ඒ පස්සේ බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ ප්‍රකාශ කළා "තින්වත් කුමරුවනි ඔබට මේ රාජ්‍ය නම් රජකම ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ උත්සාහවන්ත වුණොත්, ඒ වගේම බුද්ධිමත්ව ක්‍රියා කළොත් ඔබට පුළුවන්කම තියෙනවා මෙතනින් දෙදොන් 100ක් ඈතින් තියෙනවා ගංගාර රට කක්ෂලා නුවර රාජ්‍යය. ඒ රාජ්‍යයේ රජකම ලබා ගන්නට ඔබට පුළුවන්කම තියෙන වාසනාවක් තියෙනවා. හැබැයි ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න. නොනින් එවාගේ ඉන්ද්‍රිය দমনයෙන් යුක්තව කටයුතු කළොත් තමයි ඒ සියසුරටපත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. මේ ගමන හරිම භයානකයි. යදුන් 100ක ගමන ගමන් කරනකොට අතරමඟ මහ භයානක වනාන්තර තියෙනවා. ඒ වගේම අමනුෂ්‍යයෙන් අරක්ගත් වනාන්තර තියෙනවා. ඒවයින් බේරිලා දන්දාරකට ගමන් කරනවා කියන එක පහසු නෑ. එසේ වුණත් මම ඔබට උපකාර කරන්නම් කියලා පින්වත්නි ආශාව සඳහා මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ කුමාරයාට පිළිත් දැන් පිළිත් මුල් ආදිය ලබා දීලා උපදෙස් දීලා මේ ගමන පිටත් කළේ මේ කුමාරයා සමග තවත් යහළු පිළි යහළුවන් පිරිසක් එකතු වුණා අර පසේ බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්න හැබැයි කිසිම කෙනෙකුට ඔබ වසන වෙන්නට එපා ඒ වගේම ඔබ ළඟට අමනුෂ්‍යයෙන් පැමිණේ ඒ අය පැමිණෙනකොට ලස්සන රූපමවාගෙන ඒ වගේ මිහිරි ශබ්ද සහිතයේ සිංහී සින්දු කියමින් සුවඳවත් සුවඳ දේවල් ආග්‍රහණය කරන සලස්සමින් ඔබේ දියට ඒ එහෙම ඒවට වසඟ වුණොත් ඔබට විනාශයයි ඇති නමුත් පින්නතුනි මේ කුමාරයා යංගෝ තියාගරාල යහළු පිරිස අනුගාමික පිරිස මේ අමනුෂ්‍යයෙන් විසින් ඉදිරිපත් කරපු ඒවට පසල වුණා. ඒ අය විනාශයටපත් වුණා මේ කුමාරයාට පුළුවන්කම ලැබුණා. මානස ඒ ධම්මදත්ත රජතුමාගේ කෝරුවාට බණ්ඩාර රටේ අධිකම ලබා ගන්න පුළුවන්කම ලැබුණ ආකාරය අපේ ධර්මයේ සඳහන්. මෙන්න මේ ආකාරයට පින්නතුනි ඉන්ද්‍රියන් සංවර කර ගැනීම, ඉන්ද්‍රියන් দমনය කර ගැනීම අපි හැමදෙනා විසින්ම කරන්නට ඕනේ. එදා ලෝතුරා බුදු පියාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට දේශනා කොට වදාළේ මේ ඉන්ද්‍රියයන් සහිත ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියයන් দমনය කර ගැනීම සංවර කර ගැනීම එවාගෙන ඒවා යථා ස්වභාවය අවබෝධ කර ගැනීම තුළින් තමයි විමුක්තිය ලබා ගැනීමට නිවන ලබා ගැනීමට පුළුවන්කම තියෙන්නේ. මේ පංචස්කන්ධය හැම වෙලාවෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් කෙරෙනවා. ඒ නිසා මේ ධර්මතාවය අවබෝධ කර ගැනීම තමයි වටහා ගැනීම තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ මේ දුක කෙලවර කිරීම සඳහා උපකාර වන කරුණාට දේශනාවට වදාළේ. මේ දේශනාවේදී ලෝතර බුදු පියාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වුණා ආනන්ද හාමුදුරන් වහන්සේ ගින් විමසුවේ කරුණ පිළිබඳව ලෝතුරා බුදු පියාණන් වහන්සේ සඳහන් කළා මම ප්‍රකාශ කළා නම් ඒ විදිහටමයි ගැටළු විසඳන්නේ කියලා. එන්වත්නි කාල වේලාව අනුව එදාම දේශනාව මේට වඩා එක දීර්ඝ කරන්නට පුළුවන්කමක් නැහැ. ඔබ හැමදෙනාම කල්පනා කරලා තමන්ගේ ජීවිතය මේ ආකාරයට ඉන්ද්‍රිය দমনයෙන් යුක්ත ජීවිතයක් බවට පත් කරගෙන ක්‍රියා කිරීමෙන් මෙලොව සැනසීමත් පරලොව සැනසීමත් කෙලවර උතුම් නිර්වාණ සම්පත්තිය අපි හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගනිමින් මේ දායකත්වයේ දරන්නට දුන සෑම දිනාගේම නමින් මේ පල්ලෝගිය මුලින් නම් සේපත්තලේ හැම දිනාටම මේ පින් අත්පත් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් මේ හැම දිනාම දුකින් මිදේවා, සබතරපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන අතර ලෝකේ ශාසනය ආරක්ෂා කරන දෙවියන්ට ඔබ හැම දිනාගම ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ඇතුළු සියලු දෙවියන්ටත් මේ පින් අත්පත් වේවා මේ පින් අනුමෝදන් වීමෙන් ඒ දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් ධ්‍යාන සම්පත් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනාව තබන අතර අද දායකත්වයේ දරන හැම දිනාටම සජීවත්ව වාසය කරන හැම දිනාටම මෙලොව වාසයේ දුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය චිර ජීවනයේ සලසේවා ආයු ආරෝග්‍ය ආදී සබ සම්පත් වඩා වර්ධනය වේවා මෙලොව සනසිල්ල සාන්තිය වාසනාව සබට උදා වේවා පල්ලෝ සනසිල්ල වේවා කෙලොර ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන අමා මහ නිවන් සම්පත් ලැබේවා සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා ධර්මස්තෝනායි සංසින් සෑම දිනාටම නිවන් සම්පත් සාක්ෂාත් වේවා ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පුස්තම කනම්පල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවතපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ නියෝජ්‍ය විද්‍යාල්පති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශාස්ත්‍රපති පඬිතුක පූජ්‍යපාද අනම්පල්ලේ සුමනනන්ද ස්වාමීන් වහන්සේ Thank you.